ඊළඟට ඒකම කියනවා කාලය අවකාශය අතර රූප ඒ උපාදාන කර ගැනීම වේදනා සංඥා සංකල්ප උපාදාන කර ගැනීම උපාස්කන්ධය. ඔච්චර සුතු තියෙනවා. සුතු ඔච්චරයි තියෙන්නේ. කාලය හා අවකාශය අතර රූප උපාදානස්කන්ධයක් වෙනවා. රූපේ උපාදාන කර ගැනීම උපාදානස්කන්ධයට ඊට වෙනම විස්තර කරනවා උපාදානස්කන්ධය. වේදනා සංඥා සංකාර විඥාන පහම උපාදානස්කන්ධයට වෙනම විස්තර කරනවා. මුලින් රූපස්කන්ධයට වෙනම විස්තර කරනවා. ඔබ දෙකේම තියෙන්නේ කාලය අවකාශ අතර කියන කාරණාව තියෙනවා. මෙච්චර සුටි තියෙන්නේ. දැන් ඕකෙන්නේ ඕකෙන් ගන්නවානේ දැන් ඕකෙන් ගන්න පුළුවන් කෙනෙකුට දකින්න මූලික දකින්න න්‍යායත් එක්ක රහතන් වහන්සේ කියන්නේ මේ මුල් ටික පදාන නැතිව රහතන් වහන්සේ කියනවා. එතනින් පස්සේ ටික තමයි රහත් නොවිච්ච කෙනාගේ පැවැත්ම. මූලිකව දකින්න කෙනාගේ ඒක දැක්කම කෙනාට එහෙම ඔව් ඒක තමයි අහුවෙන්නේ. එතකොට දැන් මම ඇත්තටම දැන් ඊයේ මම කරන්න කතා කරලා ලක්මන් ඊයේ මට සූත්‍ර කියන්නේ මම ඔය කාලේ ওই සූත්‍ර ওই සූත්‍රෙ නෙමෙයි මට මතකයක් තිබ්බ සූත්‍රයක රතන වහන්සේ කියන්නේ එහෙමයි රතන වහන්සේ වැටෙන්නේ කියන එහෙම විස්තරයක් කරනවා මොකද එහෙම විස්තරයක් නැහැ ඔය ඔය විස්තරය තුළ තියෙන රතන වහන්සේ හා මොකක්වත් එහෙම පැවැත්මක් ගැනවත් විස්තරයක් කළා නැහැ එතකොට මට ඊයේ යන ගමන් මම කල්පනා කරා මෙතන දැන් මේක ඕන කෙනෙකුට මේක හරි මේ හිතන ක්‍රමය මූලිකව ගත්තාම මේක වැරදි නෑ. ඒ පැවැත්ම මේක හොඳට ප්‍රකට වෙනවනේ. උපාදානස්කන්ධය කියන එක වෙනමයි, රූපස්කන්ධය කියන එක වෙනමයි කියලා ප්‍රකට වෙන එක මේක දැන් හරි. නමුත් මේක මහරි මේ කතා කරන්න බෑ. ඒ කියන්නේ දේශනාවට අනුව හේතුඵල දහම වෙනකොට මේ කාරණාව හරි අඩුවක් තියෙනවා. ඔව් මේක පිළිගන්න බෑ. ඒ කියන්නේ මේකේ දේශනාවේ මේක නෙමෙයි තියෙන්නේ මේක අපිට හිතන්න ඕන පැත්තක් තියෙනවා. මම ඕක කල්පනා කර කර කුටියට ගිහින් මම ලක්මාන් දෙවිලම් කොල ගත්තා කුටියට එන්න මට මේක දහම් මේක වෙන පැත්තක් තියෙනවා මේක තව හිතන්න කියලා. ඇත්තටම නොහිතන පැත්ත තියෙනවා. එකක් තමයි අනත්ත ලක්ෂණ සූත්‍ර ගත්ත දැන් මොසුසිම සූත්‍ර කරේ. මොසුසිම සූත්‍රය කාරණා වෙනවා. අනත්ත ලක්ෂණ සූත්‍ර කියනවනේ රූපේ නිත්‍ය අනිත්‍ය ඔය ඔය කාරණාට ගහනවනේ. අහලා ඉවරලා යම් අතීත අනාගත වර්තමාන නැත්නම් දුර ළඟ රූපයක් ඇද්ද නිතමම නියසමසන වේසවත්තාති කියලා අතාවත වශයෙන් දකින්න කියනවා. එතකොට රූපස්මින් වේදනාවේ ඔයකේ කලකිරෙනවා කියලා කියනවා. හැබැයි එතන කියන්නේ අතීතනා මේ කාලය හා අවකාශ අතර පැවැත්ම තුළ යම් රූපයක් වේදනාව සංඥා සංකාර විඥාන කියනද ඒකට මූලික න්‍යාය දාන්න කියලා කියන්නේ. ඒක යථාභූත සමුප්පඤ්ඤය දක්වපන් කියන්නේ. මේ මුලින් අනිත්‍ය දුකනාත් ස්වභාවයේ න්‍යාය පැහැදිලි කරන්නේ. මේ න්‍යායට අනුව මේක බලනකොට රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා කලකිරනවා කියලා කියන්නේ. එතකොට කාලය හා අවකාශ අතර පැවැත්මක් කියන්නේ කාලය අවකාශයේ පැවැත්මක් තියෙන ලෝකයේ තුලනේ. කාලය අවසාන පැවැත්ම තියෙන ලෝකෙ. ලෝකෙන් වෙන්ව පැවැත්මක් නේ. එතකොට මේ න්‍යාය දාලා බලනකොට මේ කාලය අවකාශතර පැවැත්ම කියන එකයි දුර වෙලා. දැන් කාලය අවකාශය අතර පැවැත්මක තමයි පංචපාදනස්කන්ධයක් කියන දෙයක් අපිට පිළිඹුවන්නේ. පුජ්‍යලයකට පිළිඹුවන්නේ පුජ්‍ය දැන් අපිට මුලින්ම අපි ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක කොහොම තේරුම් අරගෙන ගිහලා පස්සේ අපට එනවා ස්කන්ධ දුක කියන කාරණාවට අපි එනවා. ස්කන්ධය කියන කාරණාවත් අපිට තේරුම් ගන්න තියෙන අපිට අපි මොනවා හෝ විදියකින් අපිට ලෝකේ ගෝචර වෙන දේක් කාලය අවකාශය අතරනේ කතා කරන්නේ. එතකොට මේ මට ගෝචර වෙච්ච කාරණා. එතකොට මේකට බලන්න කියනවා මේ න්‍යාය. න්‍යාය බලන්න කියනකොට හේතුඵල ධමයක් තමයි අල්ලන්න තියෙන්නේ. මේ අපි ගත්ත පංචීපාස්කන්ධේ මෙන්න මේ න්‍යාය තියෙන්නේ කියලා බලන්න කියනවා. මේ න්‍යාය බලගෙන යනකොට කාලය අවකාශතර පැවැත්ම කියන කාරණාව කතා කරන්න බැරි වෙනවා. එතකොට ඒ මොකද මේ පැනවීම තියෙන්නේ පුද්ගලෙත් එක්ක. එතකොට මේ පැනවීම ඉක්මවනවා මේ න්‍යාය දැකපු තැන. ඒ නිසා රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා කලකිරල නිදාස් වෙනවා කියලා කියනවා. එතකොට දැන් ඕක අපි බැලුවොත් අර ස්කන්ධ සූත්‍ර දාලා කාලය හා අවකාශය අතර කියන එක ස්කන්ධ වෙනවත් රූපවස්කන්ධ වෙනවත් විස්තර කරන තැනදී එහෙනම් ස්කන්ධ විවහාර කරන්නේ කාලය අවකාශය අතර. රහතන් වහන්සේ විවහාර කරනකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයත් එක්ක දැකලා හේතු දුරු කරාට පස්සේ හේතු හරියට දැක්කට පස්සේ කාලය අවකාශ අතරයි කියලා දකින න්‍යායක් කතා කරන්න බෑ. මොකද ඒ කතා කිරීම වැරදි. මේක නොදකීමත් එක්ක තමයි කාලය අවකාශයට කතා කරන්නේ. ඒතකොට අර සූත්‍රයේ තියෙන්නේ කාලය අවකාශය අතර ස්කන්ධ කියලා. කාලය අවකාශය අතර උපාදාන ස්කන්ධ කියලා. ලෝකය ගැන කතා කරන්නේ. ලෝකය ගැන කතා කරන්නේ. ඒක ඒක එතනින් විතරයි තේරුම් ගන්න පුළුවන්. මොකද කාලය අවකාශ අතර පැනවීමක් තියෙනවා නේද? අෂ්ටපුරුෂ පුද්ගලයන් රහතන් වහන්සේ පුජ්‍යලයක් හැටියට ලෝකෙ විද්‍යාමානයි. ඒතර විද්‍යාමාන වෙන ලෝකයට ලෝකයට විවහාරයක් තියෙන්න ඕනේ. දැන් අපි දුමු රහතන් වහන්සේලාගේ තියෙනවා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ කියන ප්‍රඥාවෙන් අග්‍රකට. මුගලන් ස්වාමීන් වහන්සේ කියනවා ඉදිබල්ලන් ඉතින් රහතන් වහන්සේලාගේ එකම ස්වභාවයක් තියෙන එකේ රහතන් වහන්සේලා ඡන්දේ වෙනස්කමක් ඇතිවන්නේ. ඒක පුජ්‍යල ස්වභාවයක් එක්ක ලෝකේ විවහාරින්ද අපිට විවහාර කරන්න එකක් තියෙනවා. ලෝක විවහාරයේදී විවහාර කරන්න ගත්තා. එතකොට මේ විවහාරය කරන්න තියෙන්නේ පුජ්‍යලේ අට දෙනා හැටියට ලෝකයට ගිහිල්ලා. ලෝකයට ගිහිල්ලා විවහාර කරන්න. යන්නේ නම් ඒ විවහාරයේදී කතා කරන්න වෙනවා රහතන් වහන්සේට උපාදාන නැහැ පැවැත්මක් තියනවා කියලා. හැබැයි ලෝක විවහාරේ මෙන්න මේක පටිච්චසමුප්පාදයට යනඳ ගියාට පස්සේ මොකද වෙන්නේ? අර මේ ස්කන්ධ ප්‍රවැත්ම කාලය අවකාශය කියන කාරණාවත් එක්ක සම්පූර්ණයෙන් අවුල් වෙනවා. ඒ කියන්නේ ලෝකේ ඉන්න කුජලයන් කාලය අවකාශය අතර පැවැත්මක් කතා කරන්න තියෙන්නේ ලෝකේ ඉන්න කුජලයකට. දැන් ලෝකයා රහතන් වහන්සේ දකින්න හැටි. දකින්න හැටි. ඒ කියන්නේ ලෞකික සම්මාදිට්ඨිය ලෝකෝත්තර මඟ නෙමෙයි. ලෞකික සම්මාද අපිට මාර්ගයට එන්න කෙනෙක් ඉස්සලා පෙළඹෙනවානේ. ඒතර මෙයාට ලෞකික දිට්ඨිය එන්න තියෙන්නේ. ලෞකික දිට්ඨිය කියනකොට මෙයාට මේ රහතන් වහන්සේ සහ පුතඥයා අතර වෙනසක් දැනුම් ගන්න ඕනේනේ. එතකොට එයා දකින්න න්‍යායක් තියෙනවානේ. එයාට දකින්න න්‍යාය තමයි රහතන් වහන්සේ කියන්නේ උපාදාන මේ වගේ තොරව පැවැත්මක් තියෙනවා. මේ අනිච්ච නඩු උපාදාන එක පැවැත්ම. මොකද එයාගේ න්‍යාය. එයාට මේ ලෝකයා ලෝකයේ එක පැවැත්මක් තියෙනවා. එතකොට හේතුඵල ධර්ම හොයන් යනකොට මේ කාලය අවකාශය අතරවත් රහතන් වහන්සේ කියන පුද්ගලයා කතා කරන්න බෑ. දැන් ගින්න කතා කරන්න පුළුවන් ඉන්න අපිට පත් වෙනකන් විතරයි. නිමිච්ච ගින්න ගැන කිසි දෙයක් කතා කරන්න බෑ. පත් වෙනකන් විතරයි කතා කරන්න ඕනේ. නිවනතර කතා කරලා නැහැ. දැන් දැන් හරියට මේකත් මේ කතා කරන්න යන එක නිවිච්ච ගින නිල් පාටයි හතු පාටයි නැත්නම් නිවිච්ච ගින උතුරට ගියා දකුණට ගියා හරි මේ නිවිච්ච ගින්නට විවහාරයක් දෙන්න යන එක. නිවිච්ච ගින්නට විවහාරයක් දෙන්න යන එක වැරදි ගින්න හැදෙන හැටි හේතුඵලය කෙනෙක් දැක්කන. නොදකපු කෙනාට ඉතින් මේ කියන මොන හරි හිතන්න පුළුවන්කමක් තියෙනවා. ඒ අර නිරෝධේ ඥානං කියන එකේ අඩුව. අඩුව. ඒකට නිරෝධය කියන්නේ අර ඇති උනා එක නැති උනා කියන තැන ඉඳන් කතා කරන්න ගියම ඔකට අහු. ඔව් අන්න ඒකට අහු වෙනවා. නිරෝධ කියන්නේ ඉපදිලා නැහැ. ඔව්. හටගෙන නැහැ. අර ගින්න පත්තු වෙලා නැහැ. කියන තැනින් ගත්තාම ඒ වහන්සේ. ඔව් දැන් ලෝකේ ඉන්නාට තියෙන තියෙන දේ නැති වෙච්ච එකනේ. එතකොට යාලට මේ පැවැත්මද මේක හරි මේ විවහාරේ. ඒ ලෝකේ ඉන්නාට තියෙන්නේ තියෙනද නැතිනවා කියන න්‍යාය. එතකොට යාළට දකින්න තියෙන්නේ මෙන්න මේ විහාරයත් එක්ක. දැන් සීම සූත්‍රය කියනවා මේ සීම සීම සීම ස්වාමීන් වහන්සේ කියන්නේ මේ මේ ඉරුදි තියෙනවා මෙහිම තියෙනවා මේ මේ මේ මෙයාලා ඉරුදි නැහැ නමුත් සහත් වෙන්නේ කොහොමද කියලා අහනවා. ඊට පස්සේ බුදුරණවහන්සේ මුකුත් කියන්නේ මේ පුබ්බේ ධම්මට්ඨ ඥාන පච්චානි පච්චේනිබ්බාන. එච්චර කියන්නේ. ඊළඟට ආයෙත් මට ඔබ තේරුන්නේ නැහැ. ඔබ ඔබ තේරුම් ගත්ත නැතත් පුබ්බේ නිබ්බාන ඥාන මේ මේ පච්චේ මේ නේ බුබ්බේ ධම්මට ඥාන ඊට පස්සේ නිබ්බාන ඥාන කියලා කියනවා ඔබෝගේ තේරුම නිසා එතකොට මේ ඒක විස්තර කරන්න කියන්නේ නෑ බුදුරණාහි එහෙම කියලා බුදුරණාහි කියනවා ආය අහනවා සායනට මේක පැහැදිලි කරලා දෙනවා ඊට පස්සේ තමයි බුදුරණාහි මේ හේතුඵල ධර්ම පැහැදිලි කරන්නේ ඒතර ධම්මට්ඨික ඥානය කියන එක හට ගන්න නැතුව තේරුම් ගන්න නැතුව නිබ්බාන ඥානෙත් දැන් අර්ථ විවරණයක් නිම කරන්න යන්නේ ඒක නිබ්බාන ඥානට අර්ථ විවරණයක් කරන්න යන්නේ කොයි න්‍යායෙ ඉදලාද ධම්මට්ඨික ඥානෙ ඉදලා නෙමෙයි මගේ මගේ පැවැත්මත් එක්ක මගේ පැවැත්මත් එක්ක නිවහර කරන්නේ ඒ විවහාර කරන කෙනාට ගැළපෙන දේ අර බුදුරණවහන්සේ සූත්‍රය කියලා දෙනවා. ඇයි නුවණ තියෙන්නේ නැහැ. ධම්මට්ඨ ඥානෙ නෙමෙයිනේ. ලෝකේ තියෙන දේ. එතකොට යාටි විහාරයත් එක්ක ඒ කාරණාව ගැලපෙනවා. ඒකට තේරෙන විදිහට විස්තර ලෝකයට දෙන්න. ඕක දැන් පටිසම්පාදයට ඇඳන්න යන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. පටිසම්පාද ලෝක ඇඳන්න ගියොත් පටිසම්පාදය කියලා කියන්නේ හේතුඵල දැන් ඒකම සුසිමසොත් ඊළඟට කියනවා දැන් ওই කාරණා කියලා ඉවරලා ජාතිපච්ච ජරාමරණක දකින්නවා. අර කාලේ ස්කන්ධතර පැවැත්ම නැහැ. දැන් පටිච්චසමුප්පාදය විස්තර කරන කිසිම තැනක කාලීය අවකාශය පටිච්චසමුප්පාදේ පැවැත්මක් කතා කරන්නේ. පටිච්චසමුප්පාදේ කියලා දැකපු දැනදී කාලීය අවකාශය අතර කියන කතාවක් කියලා යනවා. පටිච්චසමුපාදේ කතා කරන තැනදීම කාලීය අවකාශය කියන කතාව කරන්න බැරි වෙනවා. ඒ කතාව තියෙන්නේ පටිච්චසමුපාදේ දකින්න නැති තැන. එතෙන්ද විවහාර කරන් තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ලෝකේ ගෝචර වෙන කාරණාවත් එක්ක. නානෝද සූත්‍රය පැහැදිලි කරන්නේ ණයට මුණුව බැලීමක් මිස කාලය අවකාශයට පරිසම්බන්ධ වෙවත්මක් නෙමෙයි. ධම්මේ ඥානං කියන කාරණාව හේතුපත් දකිනකොට අතීතයේ මෙහෙමයි කියලා ණය පැමිණීම කල්පනා මේ අතීතේ කල්පනා කිරීමක් කියන්නේ අනාගතේ කල්පනා කිරීමක් කියන්නේ. එහෙම නැතු අතීතේ පටිච්චසමුප්පාදයක් මේ මේ අතීත පටිච්චසමුප්පාදය අනාගත පටිච්චසමුප්පාදය කියලා කරිල්ල නෙමෙයි. දැන් තියෙන න්‍යායයට මේ න්‍යායක්ම අතීතේ තිබුණේ. අන්තිම ණය පමුණුවන් බැලීම. දැන් කෙතෝ කිසිම අවස්ථාවක බුදුරණවහන්සේ පටිච්චසමුප්පාදයේම කාලය අවකාශයට පැවැත්මක් තියෙන එකක් විග්‍රහ කරන්නේ අර පංචපාස්කන්ධය ගැන කියන්නේ කාලය අවකාශය අතර තියෙන එකක යම් රූපයක් ඇද්ද කියලා. රූපේ කාලය අවකාශයට කියලා නැහැ. කාලය අවකාශය අතර යම් පැවැත්මක් තියෙනවද අන්න එතන රූපය. එතකොට දැන් අපිට අපි නම් ප්‍රතිිත ගැන හිතනවා. නැත්නම් අපි සියුම් කියන එක ප්‍රණීත එක. මෙන්න මෙතන තියෙන පංචපාස්කන්ධ. එතකොට අපි දාගත්ත පැනවීමනේ කාලය අවකාශය අතර මේ පැවැත්ම ඒකේ තේරුම් ගන්න කියන පංචීපාදන ස්කන්ධයක් බව. මේක හේතුඵල වශයෙන් දකිනකොට කාලය අවකාශය අතර කියන කාරණාව කතා කරන්න බැරි වෙනවා. එතකොට ආතීතේ රූපේ අනාගතේ රූපේ වර්තමානයේ රූපේ හීන රූපේ ප්‍රණීත රූපේ කියන කාරණාවක් නෙමෙයි විවහාර කරන්නේ. පළවගත්ත දේ තුල මේ තියෙන්නේ මේ රූප වේදනා සංකාර විඥාන කියන පහ. පළවගත්ත දේ තුල. ඒතර පළව ගැනීම තියෙන්නේ නම් මම කියන දේට සාපේක්ෂ. එහෙනම් රහතන් වහන්සේ ඇත්තට ඕකේ තව කාරණාවක් ගැන මට ඒක කියන්න අමතක වුණාද දේශනාවේදී. දැන් සොත් සක්කාදිට්ඨිය දුර වෙනවා කියලා කියන්නේ ආත්ම දෘෂ්ටි කියන්නේ මම කියලා කාරණා දුර වෙලා යනවා නෙමෙයි. ඒ කියන්නේ මම කියලා ගන්න එක දුර වෙන එක. එහෙනම් දැන් ඔය කියන විවහාරය අනුව සෝතාපන්න භාවය අරහත් වෙනවා. ඒ කියන්නේ දැන් සකස් වෙන ක්‍රියාව දක්කට පැවැත්ම දුර වෙලා නැහැ. සකස් වෙන ක්‍රියාව දක්කට පැවැත්ම දුර වෙලා නැහැ. දැන් දැන් මෙතන කියන්නේ තියෙනවා යමක් තියෙන දේටනේ අපි තණ්හා දුරු කරන්න ඕනේ කියන්නේ. ස්කන්ධ පැවැත්මක් තියෙනවා. මේ තියෙන ස්කන්ධ පැවැත්මට අපි තණ්හා දුරු කරනවා. ඒකයි අරහත්ත්වය කියන්නේ. තියෙන ස්කන්ධ පැවැත්මකට තණ්හා දුරු කිරීම අරහත්ත්වය. ඕක නිවහාර කරන්නේ දැන් විවහාර. විවහාරයක් කරන ওই කාරණා. එතකොට එහෙනම් තියෙන ස්කන්ධ පැවැත්මට තණ්හා දුරු කරනවා කියනකොට දැන් ඒ උපාදාන කරගන්න නැහැ කියනකොට ඒ අර මේ ඇත්තරම මේ තියනවා කියලා දෙයක් අරගෙන ඒකට අර සාමාන්‍ය සෝතාපන්න කෙනාගේ ලක්ෂණයනේ මම කියලා ගැනීම දුරු වෙනවා. يعني නිත්‍ය සැප ආත්ම කියලා ගැනීම දුරු වෙනවා මිසක් අවත්ම දුරු වෙලා නෑ. නිත්‍ය සැප ආත්ම වශයෙන් ගැනීම දුරු වෙනවා. මේක බොරුවක් බව දකිනවා. නමුත් පැවැත්ම දුරු වෙලා නෑ. පැවැත්ම සිද්ධ වෙනවා. මොකද රහත් වෙනකම් පැවැත්මක් ලෝකේතර පැවැත්මක් තියෙනවා. හැබැයි නුණත් එක්ක පැවැත්මක් තියෙනවා. එතකොට අන්නේ ඒ වගේ දෙයකට ඒක නුවණින් යුක්ත නෙවෙයි ඒ වගේ දෙයකට මේ අරහත්ත්වය ඇඳලා තියෙනවා සෝතපන්න කෙනාගේ ස්වභාවය වගේ කියන්නේ සෝතපන්න කෙනාට නුවණක් මිසක් නුවණින් එයාට ඒකාගේ අනික් කාටද නමුත් නුවණින් දකිනකොට මේ උපාදාන කර ගැනීම තණ්හා කර ගැනීම මෙන්න මේ න්‍යාය අල්ල ගන්න පුළුවන් මෙන්න මේ න්‍යාය අල්ලගත්තාට පස්සේ ඒ ප්‍රතිපදාව හුරු කරන් යනකොට මේ දුර්වල යනවා මේ පැවැත්ම කියන කාරණාව න්‍යාය අල්ලගත්තට පස්සේ මේක හුරු කරගෙන යනකොට. එතකොට එතකොට යාට දකින්න දේ තුලත් කෙලස් දුර වෙලා නැහැ. ඒ කියන්නේ ලෝකයේ තුල කෙලස් දුර වෙලා නැහැ. රහතන් වහන්සේට විවහාර කරන්න යනකොට ගන්නේ තියෙන ලෝකයේ තුල අර කෙලස් දුරු කරනවා කියන කාරණාවට. එතනම ගැනීමක් තියෙනවා ලෝකයක් තියෙනවා තියෙන ලෝකෙ මම උපාදාන කරගන්නවා කියන්නේ. දැන් ඔයගොල්ලෝගේ මහත්යාර කාරණාවක් කියන්නේ ඔය කොයි විදියට ඇහුවත් තියෙනවා කියලා ගත්තේ කවුද කියන එක. දැන් අපි ඇත්තටම අපි ගත්තොත් එහෙම රූපේ තියෙනවා. කාලයේ තියෙන අවකාශයේ තියෙනවා. නැත්නම් අපි හිතමු වේදනා ස්කන්ධයේ තියෙනවා. මේ තියෙනවා කියන දේ කොච්චර උනකද? තියෙනවා කියන දේ ගෝචරීමක් කියනවනේ. මේව ස්වභාවයක් හරි තියෙනවා කියන දේ ගෝචරීමක්. එහෙනම් ගෝචර වෙච්ච පුජ්‍යයන් ගෝචර වෙන්නේ. එහෙනම් ආත්ම දෘෂ්ටි කියලා නෑ නියට. මම කියන කන දුර වෙලා නෑ. තියෙන දේ දුර. ඔය ඔය න්‍යාය තමයි මේ ලෞකික සම්මාදිට්ඨියෙන් යුක්ත අපේ සුනත් ශාස්ත්‍රුන් බුදුරජාණන් අපි බොත්සත්වයෝ ඒ වගේම කාලාකාරම් උද්දකරම් පුත් මේ සියලු දෙනා කරන ප්‍රතිපදාව තමයි තියෙන ලෝකයට තණ්හාව දුරු කරගෙන යනවා කාමයේ කියන කාරණාව ඉක්මවන්න පුළුවන්. ඒ තියෙන ලෝක තියෙනවා කියලා ගත්ත දේ ප්‍රමාණික දුරු කරගෙන ගිහින් ඒකේ උපරිම නිවසඤ්ඤානා සංඥාන දක්වන්න පුළුවන්. නමුත් තියෙනවා කියලා මේක නම් බුදුරජාණන් වහන්සේ කෙනෙකුට විතරක් විශේෂ කාරණාවක්. තියෙනවා කියන කාරණාව ගත්ත දේ දුරු කරනවා කියන එක නැතුව මේ තියනවා කියලා ගන්නෙ සත්‍ය නොදකීමෙන් කියන කාරණාව බුදු කෙනෙකුට විතරයි විසි වෙන්නේ. දැන් මම අද අද කිව්ව මෙහෙම එකක් අපි ඇත්තටම බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරපු වචන ටික පාවිච්චි කරලා බෝධිසත්ව සරණ ගිහින් හරි. බුදුරන් වහන්සේ පාවිච්චි කරපු වචන ටික පාවිච්චි කරලා තියෙනවා. ඒ වචන ටික ඈදලා බෝධිසත්ව කර ප්‍රතිපදාව තමයි කරන්නේ. වෙන මොකක්වත් නැහැ. බුදුරණවහන්සේ ප්‍රතිපදාව නේද? ඒක තමයි. ඒක තමයි හරියටම දැන් බුද්ධත්වයේ ලබන්න කලින් දේවල් ටික තමයි පිළිපදින්. පිළිපදින්. බුදු වෙලා දේශනා කරපු ටික වැත්තට. ඒ වචන ටිකේ තේරුම් ගන්න තියෙන්නේ අර බෝධිසත්ව කරපු ටික අපිත් කරන්න ඕන. කියන ඉතින්. ඉතින් ඔක ඇත්තටම මේ කවදාවත් කෙනෙකුට තේරුම් ගන්න බෑ මේ ධම්මට්ඨිත ඥානය කියන කාරණාවට එන්න ඒ කියන්නේ ධම්මේ දහම් ස්වභාවය කියන්නේ හේතුඵල ධහම කියන කාරණාව තේරුම් ගන්න නැතුව අරහත්ත්වය ගැන විවහාර කරන්න යන සියලු විවහාර අර ලෞකික සම්මාදිටියත් එක්ක තමන් දකින්න යන එක ඕක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔව්. එතන සාංගන්ස මම ඔය කියන්නේ මේ Nirodhe ඥානං නෑ. Nirodha කියන්නේ ඉපදිලා නෑ නූපදින ගතියක් කියන ස්වභාවය නෙමෙයිනේ අල්ලන්නේ. ඔව්. කියන දෙයක නැතිවීම හරි ඇතිවීම නැතිවීම හරි වෙනස් වීම හරි මොකක් හරි. ඒතර මේ නිරෝධේ ඥානන් නැත්තම් ඉතින් සම්මාදිට්ඨියෙන්න බෑ. බෑ. ඒක <laughs> ඥානයක් අඩු වුණා. ඥාන හතරම නැහැනේ ඇත්තම කිව්වොත්. ඔව් හතරම නැහැ. <laughs> ඥානිත් තුන තියනවා කියලා හිතාගත්තට වැඩක් නැහැ මේ මේක නැති. ඒ හිතාගත්ත එක විතරයි. ඔව්. ඥාන හතරම හටගන්නේ මේ ඔක්කොම මේක අහු කරන් අල්ලගෙන යනකොට හතරම හටගන්න එක. නැතුව අපි දැන් දුක දැකලා ඉවර වෙලා ඊළඟට සමුදය දැකලා ඉවර වෙලා ඊළඟට නිරෝධය දැකලා ඉවරලා ඊළඟට මාර්ගය දකින්නවා කියන එක නෙමෙයි. එහෙම වෙන්න බෑනේ. එහෙම නේද කියන්නේ. හතරම එකට ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේගේ කතාවෙන් වෙන්නේ දැන් රහත් වුණාට පස්සේ උන්වහන්සේ තව කාලයක් ජීවිතුන් අතර ඉන්නවනේ. ඒ ජීවිතුන් අතර ඉන්නකොට උන්වහන්සේ දේවල් දකින්නවා අහනවා සමාජයත් එක්ක ගැටෙන කියන්නේ ඇසුරු කරනවා ඒ ඒ කාරණාවත් එක්ක තමයි මම හිතන්නේ ඔය වැටෙවිල්ල එන්නේ ඒක තමයි ඒක ඒක තියෙන්නේ ලෝකයට කියන්නේ ලෝකයට අන්න ඒක ලෝකයට පිට රහතන් වහන්සේ ඉන්නවා රහතන් වහන්සේට රහතන් වහන්සේ ඉන්නවා සෝතපන්න කෙනාට සෝතපන්න කෙනාට රහතන් වහන්සේ ඉන්නව නැහැ කියන එක ඒක විවහාරයක් නෑ රහතන් වහන්සේ ප්‍රකට නොවෙන්නේ සෝතපන්න කෙනා ප්‍රකට වෙනවා නුවණින් තේරුම් ගන්නවා ඔතම අනිත් හැමෝටම රහතන් වහන්සේ ඉන්නවා. ඉන්න රහතන් වහන්සේට විවහාරයක් දෙනවා. ඒකයි බුදුන් වහන්සේ දීලා තියෙන්නේ. ඒ ලෝකයට ඒ ලෝකයාගේ විවහාර තමයි ඒ ලෝකයෙන් කතා කරන කාරණා. දැන් ස්කන්ධ සූත්‍ර කතා කරන ලෝක විවහාරය. ලෝකයට මේක ප්‍රකටින ආකාරය. දැන් හැම සූත්‍රයක්ම රහත් අරහත්ත්වය ප්‍රකාශ කළ අවසන් වෙන්නේ. මේකත් ගන්නවානේ ලෝක විවරණය කරන්නේ. පරිමාංශන සූත්‍රයේ ඊළඟ දාති බ්‍රහ්ම සූත්‍රයේ අවසානයේ පැහැදිලි කරනවා අතනවාසියක් වෙදිනවා අනිත්‍යයෙන් අනිත්‍යක දැනගන්න. දුක විඳිනවා අනිත් එක දැනගෙන එකතු වෙන්නේ නැහැ. එතකොට එතන කතා කරන දේ තුළ තියෙන්නේ විවහාරයේදී කතා කරන දැන් කොටක සූට් එකක් ගත්තොත් රස විඳිනවා චන්ද රාගයනේ. එතන එතන ලස්සන වචනයක්ම එක්ක බුදුන් වහන්සේ නම් පැහැදිලි කරනවා. සංවිජ්ජමානෝ ලෝකස්මී කියන. ලෝකෙ ප්‍රකට වෙන කාරණා එතන ඉස්මතු කරනවා. ලෝකේ ප්‍රකට වීමක් තියෙනවා බුදුන් වහන්සේ රස විඳිනවා. කන්නාව නැති බව. එතන සංවිජ්ජමානෝ ලෝකස්මී කියන කන්නාවක් තියෙනවා. ලෝකේ ප්‍රකටේමක් තියෙන කාරණාව ලෝකේ පිළිබිඹුවක් තියෙන කාරණාව තියෙනවා. ඉතින් ඒක ලෝකයට ප්‍රකට වෙන්නේ බුදුරජාණන් වහන්සේ රස විඳිනවා. ඉතින් ඉතනදී මේ ලෝකයාගේ න්‍යායෙන් මේ කාරණාව තමන්ගේ කොටුවේ රාමුව ඒකනේ. තමන්ගේ රාමුව ඒකනේ. තමන්ගේ රාමුවට ඒ කාරණාව තේරුම් ගන්න ඕනේ. සූත්‍රයේ ඒකමන සූත්‍රයේද සංයුක්තමන සංයුක්ති ඒක තියෙන්නේ කොට්ටිත සූත්‍රය කොට්ටිත සූත්‍රය අංගුත්තර නිකාය අංගුත්තර නිකායේ කොට්ටිත සානන්සී සාරිපුත්‍ර සානන්සී කර සාකච්ඡාවක් තියෙනවා මම ඒක කරා මේ ස්කයිප් සාකච්ඡාවේ මට ඒක කරන්න කියලාම මේ මෙසේජ් එක කරලා <laughs> ඒ කියන්නේ ඔය නිසාම දැන් රස දැන් අපි ඔය කාරණා කතා කරනකොට ඒ සූත්‍රය හැමෝම තියෙනවා රස විඳිනවා තණ්හාව නැති කියන කාරණා හැම තියෙනවා. ඒ නිසා මට ඒක කරන්න කිව්වා. මං ඊළඟට ඒක කරන්නම් කියලා ඊට පස්සේ මම අර කාරණා බින්න මෙන්න මේ විදිහට දුන්නා. ඒක තමයි ඉස්සර කරනවා. දැන් තේරුම් ගන්න පුළුවන්කමක් තියන අය ඔක නිකන් යන්තම් හරි දැනিলা තියෙනවා. බැරියට බෑම තමයි. දැන් මම ඊයේ කල්පනා කරේ ඇත්තට මේක මේ අසාමාන්‍ය ප්‍රඥා අසාමාන්‍ය හැකියාවක් අපිට මේ සාමාන්‍ය හැකියාවකින් මේක නිරවුල් කරගන්නවා කියන එක කරන්න බෑ. ඒකට අද ගොඩක් කලාවට අර පොඩ්ඩක් හරි තියෙන කෙනාට සමානලාවට අපි හැමෝම හොයන්නේ මේ කොහොම හරි මේක ඉක්මනින් තේරුම් ගන්න. එතකොට අපි යනවා නොතේරෙන කාරණාව වෙන අර්ථ විවරණයකින් මේකට ගලපන්න. ඔව් ඒක තමයි ඕකක්. ඔව් ඒකින් මේක තේරෙනවා. ඒකෙන් දැන් අපිට නොතේරෙන කාරණාවට අර්ථ විවරණේ පිටින් ඇත්තටම මේක තේරෙනවා. හැබැයි හරියට බැලුවොත් ඒ අර්ථ විවරණ වැරදි. හරියට බැලුවොත් අන්න ඒක ඒක හම් වෙන කල්පනා කරන කෙනාට. එයා තමයි මේක ගැන ප්‍රතික්ෂේප කරන්නේ. අනිත් කෙනාට මේක ප්‍රතික්ෂේප කරන්නේ නොතේරෙන කමටනේ වෙන අර්ථ විවරණයක්. මේක තේරුණොත් වෙන අර්ථ විවරණ වැඩක් නෑ. වැඩක් නෑ එකම ඒකේ වැරදි මතේ. හ්ම්. ඒ වැරද්ද අහුවෙනවා. අනිච්ච වලට එක එක තේරුම් දෙන්න හේතුව ඕකනේ. ඒගොල්ලන්ගේ තර්කේ සාධාරණයි. ඔව් තර්කේ සාධාරණයි. ඇතර එක තර්කයක් කරලා දානවනේ මේ දැන් අසනීප වෙලා යා තර්කයක් දානවා අසනීප වෙලා අසනීප නැති වෙලා යනවා. එතකොට අනිත්‍යයි අසනීපේ. ඔව්. ඒ කියන්නේ අසනීප අනිත්‍ය වෙනස් වෙනවා අසනීප නැති වෙලා ගියා. අසනීප අනිත්‍ය වෙනවා. අනිත්‍ය සංදුක සැපයි. ඔව්. ඒ අසනීප සෝනට පස්සේ දුකක් වෙන්නේ කියන්නේ සැපයි. අනිත්‍ය නිසා දුකක් බෑ. අනිත්‍ය නිසා සැපයි. එහෙනම් මේ කියපේ මෙයා වැරදි කියලා නැගිච්ච කියලා කඩලා අන්න ඒක ඉවර කරනවා කියලා. ඔව්. තර්කේ ගෙනහලා තමයි ඉච්ඡ කතාව දාන්නේ. ඔව්. ඒක කියන පුංචි කාලේ ළමයේ පොඩි කාලේ නම් මේ ලොකු වෙනකන් ලොකු වෙනකන් දුකයි, දස තරුණ කාලේ තම සැපයි. ඒකට ලොකු වෙනකන් සැපයි. ඔව්. පොඩි කාලේ ලොකු වෙනකොට සැපයි. ඊට පස්සේ වයසට එනකොට තමයි දුක. පොඩි කාලේ ඉඳන් අනිත් ඉඳන් ලොකු වෙන්නේ. ඔව්. ඉතින් ඒක දුක දානවා. අදකලා සැප දානවා. ඒක අර ලෝකදායිතන්ගේ හලන්නේ. ඒක මේ ඉතින් ඒවා තේරුම් කරන්න බැරි හින්දා තමයි අර වෙන තේරුම් හොයන්නේ. තේරුම් දෙන්නේ ඒකයි. නෑ ඔය ඔය තරකේන්නේවත් කොල්ලගේ මහත්තයා මේ තේරුම් නොගත්ත නිසානේ. එහෙම. ධර්මයේ තේරුම් නොගත්ත නිසා ඔය තරකේ න්‍යාය දන්නේ නැහැ. ඒ නිසා ඔය තරක කියනවා. ඊළඟට මේ තරකේට ගැලපෙන්නේ නැහැ. ඊළඟට වෙන අර්ථකථනයකට යන්නේ. නෑ සවනන් දැන් අපිට නම් තියෙන්නේ නෑ ඔබතුමාට අර්ථය පැහැදිලි කරලා යෝනිසෝ මනසිකාරය කියන එක යෝනිසෝ මනසිකාරය කියවහම එකකුයි යෝනිසෝ මනසිකාරය කියවහම තව එකක් අන්නේම මේ තැන් තැන් වලින් කඩලා මේ මේ අපි තේරෙන්නේ නෑ පාලි නමුත් මේ පාලි කඩලා එක එක අය එක එක විදිහට කියනවා ස්වාමීන් වහන්සේ මේ ලොකු ගැටලුවක් තියෙනවා ඒගොල්ලෝ කියනකොට කියන්නේ එතනින්ම තමයි කැඩෙන්න ඕනේ මේක. පද නිරුක්තිය තියෙන්නේ එතනින්ම. තමයි පද නිරුක්ති කවුද කිව්වේ? <laughs> අන්න ඒක <laughs> ඕක බලන්න ඩික්ෂනරි එකක් මොකක්වත් අපිටම නෑ නෑ ඕකේ මොන තේරුම දුන්නත් අන්තිමට ගලපන්න වෙන්නේ චතුරාර්ය සත්‍යයටයි පිටක සමුප්පාදයටයි ඒක කරන්නේ මොන තේරුම දුන්නත් දැකි නිත්‍ය වෙනස් වෙනවා කියන කෝ චතුරාර්ය සත්‍යෝ පටිච්චසම් දැන් අද මගේ නිකේ කැහුවා සාකච්ඡාව වෙනස්සේ ඔය අභියනන්දුරම දේශනා කළා අනවශ්‍ය සූත්‍රෙමයි කියන්නේ. සූත්‍ර වෙන්න වෙන්න කියන්නේ. ඉතින් අපි කොහොමද ප්‍රතික්ෂේප කරන්නේ කියන්නේ. සූත්‍රෙමයි සූත්‍රෙ වෙන්න වෙන්න මේ කාරණේ ඒක හරිය කොටසක් විතරයි කියන්නේ. ඒක වැඩේ. හරි මේ දැන් එහෙම එහෙම කියලා කියනවා පාලි දන්නේ නැහැ කියලා කියනවා. එතන මම පාලි දන්නේ නැත්නම් මේ සූත්‍ර කැලවක පෙන්නලා මෙන්න කියනකොට අපි කොහොමද මේ මොක කියන්නේ හරි කියලා කියන්නේ. එතනින් නෙවෙයි සමින්නත් අල්ලන්නේ. දැන් අපේ ඔෆිස් එකේ දැන් ඒ ඔබේ හමුදුරු ගිහි කාලේ අපේ ඔෆිස් එකේ හිටපු ඉංජිනේර මගේ මේ මේ මේ ඉමීඩියට් බොස් ගිහි කාලේ. එතකොට දැන් අපේ ජයමන් මහත්තයා මරුණාම ජයමන් මහත්තයා තුන් මාසයකට අපි පින්කමක් ලෑස්ති කළා ආරණ්‍ය ඩිවිෂන් එකේ. එතකොට ඔක්කොම යෝජනා කළා අපි මේ රාජ් මහත්තයා ගැන අපි හිතපු එක් කරනවා එයාට ආරාධනා කළා. ඉතින් නිශ්ශබ්ද නිකන් හිටියා. ඊට දැන් ඔන්න මේ ආරාධනා කළා හම්දුර වැඩම වුණා. වැඩම වුණාදී අපි මුළු ආරණ්‍ය ඩිවිෂන් එකේ RD එකයි ඔක්කොම ආවා. මේ හිටපු කවුඩ් එකෙන් 60ක් විතර ඉංජිනේර්ස්ලා තව 120ක් විතර හිටියේ ටෙක්නිකල් ස්ටාෆ්. තව 100ක් 20ක් විතර මයින් ස්ටාෆ් ඩ්‍රයිවර්ස් තර ගොල්ලෝ හිටියේ. මේ හැමදෙරු පටන් ගත්ත වෙලේ ඉඳන් මේ පටන් ගන්න උත්තේ නම් පොඩ්ඩක් ආයතන ගැන විස්තර ඉදලා කියන්න ගත්තා. කියන්න ගත්තාම විද්‍යාවත් එක්ක ක්වොන්ටම් ෆිසික්සුයි දැන් අත තියෙවිලා මේ රාගදේශ කොහොම බලන්න පුළුවන් රතු පාට වෙනවා කළු පාට වෙනවා කොළ පාට වෙනවත් එක්ක මේ කණිකරම විද්‍යාවත් එක්ක ගලපවලා කණිකරම මේ එකකට එකක් ගැලපෙන්නේ නැති කාරණා ටික කියන කියන්නේ. ස්ට්‍රීට් ඩයිවර් වගේ මිනිස්සු ගන්න ඇත්ත මේ විද්‍යාවත් එක්ක මේක හරියට ෂෝක් කරලා ගැලපෙනවනේ ටොප් එකට දීනවනේ කියලා. පැය දෙකක් බණ කිව්වා පැය භාගයක් ප්‍රශ්න අහන්න දුන්නා. මේ මෙහෙම තමයි වුනේ. ඒකත් ඒවා දැන් නිතර දැන් නිතර සාමාන්‍යයෙන් හරි වාලි පොඩ්ඩක් ගන්න කෙනෙකුට හරි පොඩ්ඩක් දැනගන්න පුළුවන් මේක වැරදි කියලා. මොකද ඒ තව මෙහා තියෙන අපේ සම්ප්‍රදායික ක්‍රමවල තියෙන කාරණාව එහෙමවත් දැනගන්න බෑ කෙනෙකුට. ඒකට වෙනම ආතුල් යුක්ති තියෙනවා. ධර්මදේ අහලා තමයි මේ මේ මේ සෝවාන් වෙන්නේ කියන තැනින් පටන් අරගෙන දිගින් දිගටම මේ දේශනා ඒ ටිකක් ඒවා හරි එකක් කියනවා ඊට පස්සේ ආයෙවා අනිච්ච කතාව දාලා ඒක දානවා මේ මේ දුක මේ මේ මේ කැමති දේන ලැබෙන නිසා තමයි දුක ඇති වෙන්නේ කියන එක එන ඒක ඉතින් මේ විදිහටම කියන්නේ තතර ස්කන්ධ වල ස්කන්ධයි උපාදාන ස්කන්ධයි නේ එතකොට එහෙම කිව්වනම් කියලා තියෙන්නේ ලෝකෙට අයිති. ලෝකෙට අයිති. දැන් කාලය අවකාශ කියන කතාවත් එක්කම ගන්න දේ ලෝකෙට අයිති. කාලය අවකාශත් එක්ක කතාවත් එක්කම තියෙන ලෝකෙට අයිති. ලෝකෙට අයිති දෙයක තමයි මේ කාලය අවකාශය තියෙන්නේ. එහෙනම් නිත්‍යයි පයි ආත්මයි කියලා ගත්ත කෙනාට තමයි මේ ලෝකයක් කියන කන විවහාර කරන්නේ. විවහාර කරන ලෝකයට රහතන් වහන්සේ විග්‍රහ කරන රහතන් වහන්සේ උපාදානෙ නේ. ඒ රහතන් වහන්සේට ලෝකයක් ඇති බවනේ. ඒ කියන්නේ රහතන් වහන්සේ ඇති බව ලෝකයට ගෝචරලා තියෙනවානේ. ගෝචරෙච්ච ලෝකයට උපාදානයක් නැති රහතන් වහන්සේගේ ප්‍රවැත්ම කතා කරන්නේ. අර විඥානය අනිදස්සනයි කිව්වා වගේ තමයි. ඔව්. ලෝකයට තියෙන විඥානේ තේරුම් කරන්න ඒ විඥානය නිදස්සනයි. රහතන් වහන්සේගේ විඥානය නිදස්සනයි. රහතන් වහන්සේ ඉන්න කෙනාට එයාගේ විඥානය නිදස්සනයි කියලා ලෝකෙට අයිති භාෂාවෙන් කිව්වා. ඒ කියන්නේ සම්මත රහතන් වහන්සේ කියන කෙනා කාලය අවකාශ දෙකෙන් තොරයි කියන එකද කියේ? කාලය අවකාශ ප්‍රශ්න කතා කරන්න බෑ. මොකද වෙන්නේ? කාලය අවකාශය කියලා ප්‍රශ්න කතා කරන්න බෑ. කාලය අවකාශය කියලා කතා කරන්න තියෙන්නේ පුද්ගලයෙකුට සාපේක්ෂව. කාලය අවකාශය කතා කරන්නේ පුද්ගලයෙකුට සාපේක්ෂව. ඒ කියන්නේ හීන වෙන්නේ කාටද? ප්‍රණීත වෙන්නේ කාටද? කෙනෙකුට සාපේක්ෂව. ඒක දාන්නම් බෑනේ පුද්ගලෙන් නැති. කෙනෙකුට සාපේක්ෂව. හීන ප්‍රණීත කෙනෙකුට සාපේක්ෂව. ආධ්‍යාත්මික බාහිර කියනකොටම කෙනෙක් ඉන්නවා. මේ ඔක්කොම කෙනෙකුට සාපේක්ෂව තියෙනවා. ඉතින් කෙනෙක් කියන තැන ඉඳලානේ සාපේක්ෂතාවය මනින්න තියෙන්නේ. කාලය කියන සංඥාවේ සාපේක්ෂතාවය සම්මන්නේ වර්තමානයේ කියන කාරණාවක් ඇති වෙච්ච තැනකම අතීතය අනාගතය කරන්නේ වර්තමාන කියන්නේ මේ මොහොත. මෙතන. මෙතනක් තියෙන්නේ මම මගේනේ මෙතනක් තියෙන්නේ. දැන් අපි හිතමු අපි පුජ්‍යල කිසි දෙයක් මේ ලෝකේ නැත්තම් කාටද අතීතයක් ගෝචර වන්නේ? අපි තුමු ඒක ඇතර වචනෙන් කතා කරන්නේ අපි තුමු වෙන මොකක් හරි දෙයක් තියෙනවා ඒක එතන විවහාරයක් කරන්න පුළුවන්ද? එතන පැවැත්මකට මොනවා ඉඩක් නැත්තම්. කාලයක පැවැත්මකට වර්තමානයේ දැන් මම ඉන්නවා කියලා ගත්තේ නැති නිසාද නිසා නෙවෙයිද අතීතය කියන කාරණාව පනවන්න තියෙන්නේ අතීතය අනාගතයක් පනවන්න තියෙන්නේ මෙතනක් තිබිච්ච නිසා මෙතනක් නොතිබුණා නම් මෙතනක් කියන කාරණාවක් පනවන්නේ නැතිනම් අපිට අතීතයක් කතා කරන්න බෑ මේ මොහොත මේ මොහොත මොහොතක් ඇති නිසා තමයි අතීතයකුත් අනාගතයකුත් දැනුත් කියලා කාරණා සියල්ල ඒ තෙන්දී අහුගෙන ආරක්ෂණයක ඇති වෙලා නැති වෙලා කතාව කිව්වත් ලෝකෙට අහු. ඒක මොහොත. ඒ මොහොතට අහු වෙලා. දැන් ගොඩක් කට්ටිය යනවා නෙමෙයි මේ මොහොතේ ස්කන්ධන තියනවා දකින්නවා. ඔව්. ඒක තමයි ගොඩක්. ඔව් මොහොතේ ස්කන්ධන අල්ලගෙන. මොහොතේ මොහොත මොකද්ද ඒක? ඔව්. මොහොත කාරී ස්කන්ධන තියෙන්නේ. මොහොත තියනවා තව ටිකකින් ඔක අතීතේ. තව එකක් ඇතිලා නේ තියෙනකොට අරක අතීතේ. ඉස්සෙල්ලම නේද? මොහොත කියන කාරණාවක්වත් කියන්නේ එතන මේකයි බුදුන් වහන්සේ ධර්මයේ තියෙන්නේ මේ ලෝකයේ තියෙන පණව ගැනීම ඉක්මවනවා කියන කාරණාවත් පණව ගැනීම අයින් කරනවා කියන කාරණාව දෙක. අපි බලන්නේ පණව ගැනීම අයින් කරන්න නේද? පණව ගැනීම ඉක්ම වෙනවා කියන කාරණාව පැන වෙන්නේ. පණව ගන්න පණව මේ ලෝකේ කතා කරන්න පුළුවන් පණව ගැනීම විතරයි. ඉක්මීම කතා කරන්න බෑ. ඉක්මීමට දෙන විවාහද තියෙන පණව ගැනීම ඉක්මීම විතරයි. ඉක්මීම කතා කරනවා පණව ගැනීමට අහු වෙනවා. පණව ගැනීමට අහු වෙනවා. එතකොට පණව <laughs> දැන් අද නිවන කතා කරන්න යන්නේ මොකද බලන්න. සංකත කියන්නේ ලෝකේ විවාහය. සකස් වෙනවා. එතකොට විවහාරයක් ඇද්ද මොනවාම පැනවීමක් ඇද්ද ඒකට කියන සංගතිය අසංගතයට යනවා මොකද්ද? පණවන්න යනවා සංගතේ මෙහිමයි. එතකොට එහෙනම් මොකද්ද ඒක? ඒක සංගතයක්. නිවනත් සංගතය. ඔව්. අසංගතේ පණවන්න යනවා. එතකොට ඒක මොකද්ද? ඒක සංගතියක්. එහෙනම් නිවන සංගතයක් වෙන්නේ. අපි රහතන් වහන්සේට මනවන්න යන ප්‍රධාන අසංකත මේවා මේවා තේරුම් අරගෙන ඒ රහත් වෙච්ච රහතන් වහන්සේ මෙන්න මෙහෙම. ඒක අර මොකද කරන්නේ පැනවීම. එහෙනම් ඒ අසංකතේට සංකතයක්මයි දා කියන්නේ. අපර නිවිච්ච කෙනෙක් ගැන කවදාවත් කතා කරන්න පුළුවන් කියලා කරන්නේ. නිවිච්ච කෙනෙක් ගැන කතා කරන්නේ නැහැ. පත් වෙන කෙනෙක් විතරයි කතා කරන්නේ. දැන් මෙතන මෙතන ගින්දර නිවුණා කියලා කතා කරනවා වගේ වැඩක්. ඔව්. <laughs> ඒකට ඒකට වචන ටිකක් දෙන්න නේද මේ මේ නිවිච්ච නිවිලා ගිය ගින්න මේ <laughs> අපිට දැන් බලන්න මෙතන අපි දුන්න මෙතන ගින්නක් තිබිලා නිවිලා ගිය. දැන් අපිට දන්නේ නැහැ. මොකක්වත් අපි දැන් මේ නිවිච්ච ගින්නට මොනවද දැන් විවහාරයක් කරන්න යනවා. කිසි විදිහකින් විවහාරයක් දෙන්නේ නැහැ. ඒ විවහාර ලෝකෙට කියන්න පුළුවන්. ලෝකයට ලෝකෙ දකින්නේ ලෝකය දකින්න තිබිච්ච දේ නැති වුණා කියලා. ඒක හරියට ඇත්තටම පොදුම් කෙනාගේ දර්ශනේ නිවිච්ච ගින්න විවහාරේ මේ වගේ. පුහුණු කෙනාට වැරදුනේ. අග්ගවච්ඡ උත්තර ප්‍රශ්න අහනකොට අතීතයේද කියලා අනාගතයේද කියලා ප්‍රශ්න අහනවනේ. පුහුණු කෙනා මේ විවහාර කරන කාරණාව හරියට ගින්න අතීතයට ගියා. නැත්නම් උතුරට ගියා. දකුණට ගියා. නැගෙනහිරට ගියා. මේ ගින්න මෙන්න මෙතන තියෙනවා. මේ ගින්න මෙන්න මේ විදිහට තියෙන්නේ කියලා විස්තර කරන්න යනවා වගේ තමයි පුහුණු කෙනා රහතන් වහන්සේ කරන විවහාරය. එහෙනම් නිවිච්ච ගින්න මෙන්න මේ තැනක මෙන්න මේ විදිහට දර ටික නැතුව දර ටික නැතුව මේක ඉන්නේ මෙන්න මේ විදිහට මෙතන මේ රස්නෙත් නැතුව මොනෝහොම නැතුව මෙන්න මෙහෙම හරි මොකක් හරි පණවන්න යනවා වගේ වැඩක් තමයි රාතන් වහන්සේ ගැන පණවන්න යන එක. අනිත් පටිසමුපාදයට රහතන් වහන්සේගේ දෙයට පටිසමුපාදයක් අව්‍යාකට වශයෙන් හරි පැනවෙනවනම් අව්‍යාකට කියන්නේ විසඳන්න බැරි එකක් නේ. බුදුරණස් අව්‍යාකට ප්‍රශ්න හැටියට කියනකොට රහතන් වහන්සේ මරණ මොද්ද ඇද්ද නැද්ද කියන කාරණාව අව්‍යාකට උත්තර නැහැ නේද? ඒක උත්තර දෙන්න උත්තර දෙන්නේ උත්තර නැති එකට උත්තර දෙන්නේ කොහොමද මේ අවිද්‍යාවෙන් දරෝ මේ කතා කරනවා කියන්නේ? ප්‍රශ්නේ වැරදි. ඔව් උත්තරය නැති එකට අපිට උත්තර දෙන්න පුළුවන්. දැන් බුදුරණවහන්සේක අව්‍යාකතය කියලා කිව්වනම්. ඒකට උත්තරයක් නැහැ නේ අව්‍යාකතය කියන්නේ. එතකොට අපට උත්තර දෙන්න පුළුවන්. එතන බුදුරණවහන්සේට වඩා දෙයක් තේරුම් ගත යුතු දෙයක්. ඒ බුදුරණවහන්සේට වඩා එහෙනම් අපි කතාවකට උත්තරයක් දෙන්න ඒ චූර යුල් මාළුම් සූත්‍රය කියන්නේ මාළුම් බුදුරණවහන්සේ අහනවා මට මේ උත්තර දෙන්න මම චූරල. මම හතනවාසේ මරන්නේ මත් ඉන්නවද? නැද්ද? ඉන්නේ නැත්නම් මේ කාරණාට උත්තර දුන්න නැත්නම් මම චූරල යනවා කියලා. බුදුරණවහන්සේ කියන මම ඔබ උත්තර දෙනවා නම් බැරි කරේ නෑනේ. <laughs> උත්තර දෙන්න. එතකොට අව්‍යාකරණ ප්‍රශ්නෙට උත්තරයක් හොයන්න. අන්නේ ඒ ඒ න්‍යායම තමයි අද අපි කරන්නේ මේකට උත්තරයක් අපි විවහාර කරනවා මාළුක බුදු ස්වාමීන් වහන්සේ අරකට උත්තරයක් හොවගේ අපිත් අර අව්‍යාකත ප්‍රශ්නේ අව්‍යාකත කියන්නේ දැන් ඉතින් මේකට අව්‍යාකත වචනේම විවහාර කළා අපි ව්‍යාකරණයක් දෙනවා කියන්නේ කොච්චර අසම්භාවිකද? ඒ කියන්නේ අපි අව්‍යාකත කියලා එකට විවහාරයක් දීලා දැන් හතන පටිච්චසමුපාද අවිද්‍යාව මුල් කරගෙන අපි විස්තර කරලා රහතන් වහන්සේගේ අව්‍යාකත පටිච්චසමුපාදයක් කියලා වචනේම විවහාරයක් දෙනවා. වචනෙන් විවහාරදී අපි ව්‍යාකරණයක් කරනවා. ඒකට අව්‍යාකත පටිච්චසමුපාදය කියලා වචනේ දීලා ඒකට ව්‍යාකරණයක් අපි දෙන උත්තරයක්. මේ අවිද්‍යාවෙන් කරෝ සංකාර විඥාන නාම රූප සදායතන පස්ස වේදනා දක්වා තියෙනවා කියලා අපි ව්‍යාකරණයක් ඒකට මේ විස්තරයක් දෙනවා. හැබැයි මාතෘකාව ව්‍යාකරණ පරිශ්‍රමපාත. ඒක බලන්නේ ඒ ඒ ඒ කියමනම කොච්චර පරස්පරයිද කියලා. ඒක එහෙම මේ කියලා තියනවාද ඒ අපි ධර්ම වල මම අපි මම දැන් තියෙනවා තියනවා ඇති නේ විභංග ප්‍රකරණ ඒක ආවේ කොහෙන්ද කියන එක තමයි ප්‍රශ්නේ එතන මට දැනගන්න තැනට තමයි මං හිතන්නේ අර කටුකුරුන් දේ අඳුරණ කියන ප්‍රකරණ ගොඩක් ප්‍රකරණ ප්‍රකරණ කියන්නේ සකස් කරපු හදපු ප්‍රකරණ කියන්නේ ප්‍රකරණ කියන නමනේ ඔක්කොම දැන් පටිසම්භිදා මේ සුද්ධනිකාය සමහර ඒවා කියන ප්‍රකරණ නැහැ. කියලා ඉතින් මම දන්නේ මුළු අභිධර්මයම බැහැර කරන එක හරිද කියන එක මේ වුණාට සමහර දේවල් ඉතින් මේ ඒකෙත් අර ඒ තියෙන එකත් ඒකේ අඩුවක් නෙමෙයි ඒක තේරුම් ගැනීම අඩුවක් වෙන්න පුළුවන් අපි දිල්මත් ස්වාමීන් වහන්සේ අපි දීපහම්දුරු අභිධර්ම ගැන මොකද කියන්නේ මේ සාරස් කියන්නේ තියෙන ශ්‍රාවකයන්ගේ ප්‍රකරණයක් වෙන්න පුළුවන් කියන්නේ විස්තරයක් සමහර වෙන්න පුළුවන් නමුත් බුදුරජාණන් වහන්සේගේ වහන්සේක් කියලා කියන්න බෑ කියලා. හරි. අර මොන් දේවුදුර වගේ මම මෙයා මෙයා බෞද්ධයක දේශනාවේ මම කිය බුදුරජාණන්සේ කොටස් හතරකට දේශනා කළා. තුනකට නෙමෙයි. ධම්ම විනය, අභිධම්ම, අභිවිනය. දේශනා කරනකොට ධම්ම විනය, අභිධම්ම, අභිවිනය කියලා කියන්නේ. තුනක් හැටියට නෙමෙයි. එතකොට මේක ධම්ම විනය කියලා දෙකක් හැටියට කතා කරලා ධම්ම විනය. දෙකක් හැටියට කතා කරද්දී මේකෙම අර්ථයක් හැටියට තව ඉදිරියට කරන ගේමක් හැටියට හතරෙන් ටික කතා කරනවා අභිධම්ම, අභිවිනය කියන්නේ. එහෙම නැතුව මේ අභිවිනයක් නැතුව තුනක් එකට කතා කරන්නේ. අභිවිනය කියන්නේ කොටසක් තියනවාද? දැන් විනය පිටකේට දැන් අපි ධම්ම එක නම් කොටසක් හැටියට නැහැනේ. දැන් තියෙන ධම්ම විනයත් එක්ක තියෙන කොටසක් හැටියට නැහැනේ මේක. එතකොට මේක මේ තුලම අන්තර්ගත වෙච්ච දෙයක් මේකේ තියෙන නිරුක්පලා තියෙන්නේ. කොටසක් හිටිට කාරණාවක් නෑ. අභිධම්ම අභිවිනය කියන කාරණාව ධම්ම විනය කියන කාරණාවත් එක්ක ඉස්මතු වෙන එක. එහෙනම් මේ හතරක් හැටියට බුදුරණවහන්සේ දැන්. ඇත්තටම ඔකෙදි ගොඩක් අය අර සමහර කාරණාවල අභිධම්මේ අභිවිනය මේ මේ මේ සාකච්ඡාව වෙනවා ධර්ම සාකච්ඡා වෙනවා කියලා කියනවනේ. එහෙනම් ඕකෙන් තමයි අභිධම්ම කියන වචනේ ගන්නෙ. එතකොට එහෙනම් එතන අභිවිනය කියන වචනේත් අපට අර්ථ දක්වන්න වෙනවා. එහෙනම් තුනකට වඩා හතරකට යන්න වෙනවා. ගොඩක් ඒ වගේ ඉතින් මෙහෙම එකක් තියෙනවා මම නම් දකින න්‍යාය මේ සමහර පැතිවල අර දැන් ඔක මේ කවුද නවනැලේ ධර්මදේශනාවක අර එන අභිධර්ම උගන්වන්නේ කෙනෙක් අන්න එයා මොකද කියන ආත්ම දර්ශනය මත පදනම් වෙච්ච විග්‍රහය ආත්ම දර්ශනය දැන් අපිට බෞද්ධ විද්‍යාව ගත්තොත් එහෙම විද්‍යාවත් තියෙන ආත්ම දර්ශනයක් එක්ක ලෝකේ පදනම් වෙලා තියෙන්නේ. ඒකට ආත්ම දර්ශනයත් එක්ක පවතින ලෝකයට කියන අර්ථ විග්‍රහය. හැබැයි මෙහෙමයි ඒකේ. ඒ ටික අර අර මූලික තුනේ රූප චිත්තචෛතසික තුනේ එක තිබුණාට නිබ්බාන කියන එකේ එක එන්නේ හරියට දැක්කොත්. නිවන ගැන කියන ටික ලෝකෙට අයිති පැත්තෙන් බලන්නේ නැතුව බැලුවොත් ඒක මං හිතන්නේ ඒක ඇහැ. අසංකත කියන පැත්තෙන් නිවන කියන එක විතරක් විග්‍රහ කරන එකද? ඔව් එතකොට දැන් අර සංකත ටික පෙන්නලා. ඔව්. නිවන පෙන්නන මේකෙන් මිදෙන විදිහනේ. ඔව්. කියන්නේ නිරෝධේ ඥානය පෙන්වන්න තමයි නිවන කියන විග්‍රහය තියෙන්නේ. ඒක අර ලෝකෙට අයිති දෘෂ්ටියෙන් බලන්නේ නැතුව ඒක බැලුවොත් අභිධර්මයේ වරදක් නෙවෙයි කියලා මට පේන්නේ. හරිද? දැන් බුදුරජාණන් වහන්සේ දුකයි නිරෝධයයිනේ දේශනා කරන්නේ. ඒක රූප ලෝකේ දුක කියන කාරණාවත්. ලෝකය තමයි මුල ටික රූප චිත්ත චෛතසික. ඊළඟට නිවන කියන්නේ නිරෝධය. ඔය දෙක එකනේ ඉතින් අභිධර්ම කියලා විස්තර කරන්නේ.